භාවනාව දැන් මම ඇත්තටම මට ඒකෙන් තේරිච්ච මට මෙතෙක් කල් ඔය අහලා කියන්නේ මට දැනුන එක තමයි මම දැන් ප්‍රගුණ කරගෙන යන්නේ ඔබ වහන්සේ මීට ගොඩාක් අනික චිත්‍රයක් විතරයි මම හැම වෙලෙම මේ යනකොට දේවල් වල කතා කරන මිනිස්සු හම් වෙනකොට දෙයක් දෙහා ලස්සන හැම වෙලෙම මම මේ මගෙන් මේ චිත්‍රයක් කියන මේ චිත්‍රය ඇතුළේ චිත්‍ර හොයනවා වගේ ඒ වගේ කියලා මම හිතාගෙන ඒ කියන්නේ මට දැනෙන්න මම ඒක ප්‍රගුණ කරගෙන කරගෙන දැන් මට ඇත්තටම කියනවා නම් හම්බුනේ මම රස්සාව කරනකොට ඒක එක වෙලාවක ඉඳගෙන නැගිටලා එනවා නෙමෙයි හැම වෙලෙම මම හැම මොහොතකම හැම වෙලෙම පුළුවන් හැම වෙලෙම ඒක චිත්‍රයක් තුලින් බලන්න දකිනවා. ඒ කියන්නේ මම බලන්න ඉස්සලා කියන්නේ නම ඒකෙන් මට තේරුණා මම අර ගොඩාක් අපි මේ ලෝ මේ වාහන වලට, දේවල් වලට, පාරිසර වලට තිබ්බ ආසාව සෑහෙන්න මගේ ඒ මටම දැනෙනවා මම කොච්චර ඉස්සර තිබ්බ මොනසෙක්ද ඒක ලොකු වෙනසක් මට දැනෙන්න ගන්න එන්න එන්න එන්න එන්න එන්න එන්නම. ටිකක් දුර යනකොට දැනෙන ප්‍රශ්න තමයි මට අර මම කියන ප්‍රදේ තාම කැඩුන්නේ නැහැ මම කියන එක තාම ටිකක් කියනවා ටිකක් අලු මට්ටමේ. ඔතන මේ ප්‍රශ්නේ තියෙනවා. අපේ රූවොත් නේද මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොහොතට උපමා කළා කියන්නේ අනුපූර්ව තමයි ගැඹුරු වෙලා තියෙන්නේ. ඒක පාට නෙමෙයි. ඒ වගේ මේ ශාසනයේ අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ශික්ෂා අනුපූර්වට කියලා අනුපූර්ව ප්‍රතිපදාව. එතනදී කෙලෙස් ජීවීමට යන අනුක්‍රමයක් තියෙනවා. අනුක්‍රමය අපි කියමු කාමයේ නිසම්මේ රූපේ රූපේ නිසරණේ ආරෝපය ආරෝපේ නිසරණේ නිරෝධය කියලා ප්‍රතිපදාවක් තියෙනවා හරිද අපි සංගමයක් දැන් යද්දීති මේ ඔක්කොම චිත්‍ර කියලා ඔබතුමා බලපලා යනවා කියනකො ඕකෙන් අලුතෙන් ආශ්‍රව ධර්ම උපදින එකේ යම් හික්මීමක් තියෙනවා නමුත් ඔබතුමාට රූප දෙන අධ්‍යක්ෂණය තියෙන කය සාපේක්ෂව. එහෙනම් ඒ කියන්නේ මේ කායික ස්පර්ශ වෙන සිද්ධිය ඇත්ත වෙච්ච නිසා ඒ කියන්නේ මේ කායික ස්පර්ශ වෙන સિદ્ધාන්තයේ යොමු සමාජයේ අද අපේ අද දවසේ ජීවිතේ ඇත්ත වෙලා තියෙනවා. ඒක මහන්සිය කාය කියලා ගන්නනේ මගේ පහ ඉන්දිය පහ. කොහොමද මේ ස්පර්ශ වෙන දේ උතන්නන්න පුළුවන්? ඒක හරිද? එහෙමයි. මේ ඇහැ කන දන ශරීරයට වඩා පොත්තම් බෙද සාපේක්ෂවම මට ඇත්ත වෙලා තියෙනවා. එතන මේක මට චිත්‍රයක් කියලා බැලුවට අතින් අල්ලනකොට මට මේක සිද්ධාන්ත ජීවිතයේ ඇත්ත විදිහට දැනගෙන ඊට පස්සේ. එතකොට මට මම හිතපු දේ වර්ණ සටහනක් කියලා මට ඉබේම බොරු වෙලා පේනවා ජීවිතේ සංගලනය කරගන්නවා. හරිද? අපි හිත හිතා ඉන්නකොට වර්ණ සටහනක් කියලා කෙලස් අඩු වුණාට සංයෝජන කියන පරිහරණය කළ හැකි කියන දැන. ඒ මොකද මේ කයට සාපේක්ෂව මේ වස්තුව අල්ලන්න පුළුවන් තැන කියලා ඇත්ත කරලා තියෙනවා. දැන් වර්ණ සටහනක් නම් අපිට අල්ලන්න බෑ. එහෙම. වර්ණ සටහනක් නම් අල්ලන්න බෑ. නමුත් අපි සිහියතු හිතින් හිතුවට වර්ණ සටහනක් කියලා අද දවසේදී මගේ ජීවිතයේ තියෙන්නේ ඒක අල්ලා පරිහරණය කරන්න පුළුවන් කියන දැනකින් කාර්යෝජනය. එතකොට ඉස්සෙල්ලාම දිවෙන්න ඕනේ මේ වස්තුව අරලලා පරිහරණය කරනවා කියන කැන තියෙන කෙලෙස් ටික අයින් වෙන්න ඕනේ. එතකොට ඔබතුමාව નિરાයාසයෙන්ම වර්ණසටහනක් තියෙන තැනට එනවා. ඒක ප්‍රතිඵලයක්. එදාට මේක අල්ලන්න පුළුවන් මේ මම ඉන්නවා මේ මගේ අතල්වා ගෑල්වා කියන තරකින් පොරොවට මේකයි මම නොවනවා. අතහැරෙනවා. උදාහරණයක් ගත්තොත් අපිට මෙහෙම පරීක්ෂණය කරන්නේ මේ මට්ටමේ මූලකමක් තියෙනවා. හරිද? නමුත් මේ මට්ටමේ බලාපොරොත්තු වෙන්නේ විනය ලෝකයේ අභිජ්ජා සෝමසල් ලෝක දේශ දෙකේ හික්මීම විතරයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ටීවී එක ගන්නවා. ටීවී එකේ පෙන්වන ලස්සන රූපයක්. දැන් අපිට වර්ණ සටහනක් කියලා සිහියට හිත ගන්න පුළුවන්. හිත සබුවට මේ කය මම වගේ හින්දා මේකයි වර්ණසටහනක් කියලා මට බව තේරෙන්නේ මම සංයතන තමයි හරි එතකොට නිරායාසයෙන්ම හිතල වර්ණසටහනක් කිව්වට මේකයිට සාපේක්ෂව මම වගේ කෙනෙක්ේ කියන හැඟීම එතුණු දැහැගන්න තියෙනවා ඒ හින්දා ඒ ජීවිත වෙන අරමුණේදී ඔබතුමා දැලිය යුත්තේ ඒ රූපේ දැල්ලා දෙන කන බොන ආහාරේ කිස්නෝ මේ දහම්මස් ආහාර වඩවල කොකෝ මේ මේ වගේ දේවල් නේද ගැටුම් තියෙන්නේ ඒව බලන්න බලන්න බලන්න බලන්න මේ පැත්තට මේ පුද්ගල භාවය පෙන්නකොට මේ අභ්‍යාසයට එනවා නේද? හරි. ඊට මේ පැත්තට බලන්න ඕන වහනසතහනක් කියන්නේ මේ වදින හැපෙන දැනෙන දේ මෙහෙම හැදිලා තියෙන එක කියන කෙනෙක්. එහෙම බලනකොට බලනකොට තමයි අපිට පුද්ගල භාවය නැගෙන්නේ. ඒක තමයි වහනසතහන සින්තන්ට එන්නේ. අපි මෙවට මොහයක් කියනවා කියලා කිව්වේ ඇත්තටම තියෙන වර්ණ සටහන. ඒ වර්ණ සටහන ඇතුලේ ශේෂ ලෝමනියද සම්මස්නහර බලනවා කියන එක බොරුව. නමුත් මේක අපි උපායක් අපි දැනට ආධ්‍යාත්මික පැත්ත කෙසුම් නියදත් මම වෙලා හින්දා. ඒකමට වර්ණ සටහනක් වෙලා නැති නිසා. එතනින් මුදව ගන්න හැම වෙලාවෙම පේනකොට මට පෙනෙන අරමුණත් එක්ක ගනුදෙනු කරන මට්ටම මත මේ පැත්තට සිහිනුවනේ එන්නේ මට. ඒකෙන් තමයි අජත්තම කාය කාය අනුපස්සී බහිද්ධාවා කාය කාය අනුපස්සී අජත්ත බහිද්ධාවා කියන මේ දෙකම මේ මට්ටමේදී බැලිය යුත්තේ වර්ණ සටහන කියන තරකින් නෙමෙයි. අපි පෙන්වන්නට ඕනේ මට මේ කෙනෙක් පුද්ගලෙක් කියලා පෙන්වනකොට මෙතන තියෙන මෙහෙම සිද්ධාන්තයක් නේද කියලා හිතට පිළිගන්න පුළුවන් මට්ටමකට. ශේෂ්ත්‍රෝමේ.com වස්දාන මේ මේ විදිහට බලන්න එතකොට යාට නිරායාසයෙන් මේකට නොවන මේ මම කියලා ප්‍රමට මෙතන තියෙන්නේ මෙහෙම ටිකක් තියෙන කියලා. මෙහෙම බලන්න බලන්න බලන්න බලන්න හිත සමාධිය වෙනවා. යම් දවසක මේ ඌදානික කය මම කියලා හිතෙන හිතේ තියෙන සංඥාවට මේ කය මැච් වෙන්නේ කියනවානේ. මේක හතර මහා දාර්ශනික කියන නෝනේනවා මම කියන එක මේකට බැහැ ගන්නවා. දැන් මේ රූපය මෙහෙම තිබුණාම මම කියන හැඟීම හිතේ දිනකොට ඒක මේකට මැච් වෙනකොට හරියටම රූපය ඇඳ ගන්න පුළුවන් අපිට. මේ සතර මහා ධාතු කියලා බලන්නේම අපි හැම වෙලෙම වෙන මොකුත් හින්දානේ. සතර මහා ධාතු කියලා බලන මොන එන්නෙන් එන්නෙන් මම කියලා සිහි කරනකොට මම කියන එක සැකෙන්නේ නැහැ මම මෙතන තියෙන මෙහෙම දෙයක් කියලා ඕනේ. දරුවා නැත්නම් අම්මා කියලා බලනකොට නෑ අම්මා නෙමෙයි එතන කියන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ මේ කොටස් ටිකට මම අම්මා කිව්වට ඒ කොටස් ටිකේ ඒ කොටස්මනේ වෙනවෝ. එන විදිහට පෙන්වන්න ඕනේ. එහෙම පෙන්වනකොට එයාම අරගෙන එනවා ඉබේම ඒ මොනම අරගෙන එනවා අපිව මේ රූපේ මම කියන තැනකින් හිත බහින්නේ. මේ රූපේ සත්‍ය පුද්ගල කියන තැනකට හිත බහින්නේ නැති වෙනකට. එදාට වර්ණ සතහන බව පේනවා. වෙනසකට තියෙනවා. වර්ණ සතහන කියන්නේ සතිපට්ඨාන කායගත සතිය වැඩි වීමෙන් ඇතිවන ප්‍රතිඵලයක්. වර්ණ සතහන කියන තැනට එනකොට ඔබතුමාට ටීවී එක ඇතුළේ ඉස්ලොමේටස් බලන්න නැතුව වර්ණ සතහන කියලා බලන්න පුළුවන් මට්ටම. එදාට මේ හැම රූපයක්ම වර්ණ සතහනක් කියලා දෙනවා ඉස්ලොමේටස් බලන්න ඕනේ. එදාට මේ ස්පර්ශය මහ භූතයන් ස්පර්ශයෙන් නිසා මගේ ස්පර්ශයක් වෙන්නේ. කාම භූමියේ කිසිදු සංයෝජනයක් ඉතුරු වෙන්නේ නැහැ. රූපේ වර්ණ සටහනක් කියන තැනට අරගත්තාමයි කාමයෙන් අසහැරෙනවා. හරිද? ඒක කාමයේ නිස්සාරණේ රූපය කියලා කිව්වේ රූපයේ ඇත්ත දැක්කහම එතෙන් හිත දිල තමයි කාම වස්තු පරිහරණය කර පෙනෙන්නේ අල්ලන්න පුළුවන් කියන එක අතහැරෙනවා. මේ හරිද? මේ ස්පර්ශ වෙන්නේ මගේ කකුලයි කියන එක අතහැරෙනවා. පසුවෙන් එක්ක ශනිකව නොවන වෙනවා පෙනෙන දෙයට වෙනම නොවන වෙනවා එයාට දැන් අපිට පෙනෙන දේ පසුවෙන් එකට අහුලාම යන තියෙන්නේ මේ දෙක දීර්ඝණකට එන්න ඕනේ ඒක ඒකෙන්ට ගේනවා සතිපට්ඨාණයෙන් වෙන මොකුත් ඕනේ ඔබතුම අප්‍රමාදීව කායගත හස්තිය වඩන එක විතරයි කරන්න ඕනේ ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික බාහිර දෙකෙන් හැම තැනකදීම පුද්ගල භාවයට සිහි වෙනවා අපි අර මතකද පිළිකුල ඉඳලා කතා කරේ ආශ්‍රම නූපමාස්ක උපදින උපමාස්කගේ එක්කම දැන් මේ නූපම මම කියන හැඟීම උපදින උපම මම කියන හැඟීම වැඩි දියුණු වෙන විදිහටයි අපි මේ අද මෙහෙම බලන්නේ. එතකොට නූපමාස්ක නූපදින උපමාස්ක කියන්නේ මේ කය දකිනකොට මම කියන හැඟීම නූපදින උපම මම කියන හැඟීමක් තියෙනවා ජීවෙන විදිහට. මේ රූපය ඇට වෙනවා. මේ රූප ටිකයි සත්පුද්ගල හැඟීම නූපදින මේ රූප ටික සත්පුද්ගලෙක් කියලා තියෙන හැඟීම දෙවෙන විදිහට රූපයක් වෙනවා. ඒක මොන විදිහට කියන්නේ කමක් නැහැ. ආත්මයක්තාව අවශ්‍ය මොකද්ද මේ රූපේ සත්පුද්ගලෙක් හැටියට අලුතෙන් අලුතෙන් නොපෙනෙන්න මෙහෙම පෙනෙන කමක් තියෙනවා ඒක ගෙවෙන. විදිහට රූපයක් හැදෙනවා. එතකොට දහස් වශයෙන්ද අසුභ වශයෙන්ද කලාප වශයෙන්ද කුණපෝරක වශයෙන්ද මොන විදිහට කියන එක ප්‍රශ්නයක් නෑ. අර්ථය යටත් වෙන. එතකොට මේ අර්ථය අනුව කරනකොට යෝනි ඒ මොන විදිහට හිතන එකද යෝනිසෝ මනසකාරය. හැම වෙලාවෙම ඒ විදිහට බලනවා. බලනකොට බලනකොට බලනකොට මේ කය සමන් කියන හැඟීමත් අයින් වෙලා මේ සැසඳෙන්න කියනවා තමයි. හිතට මැච් වෙන්නේ. එදාට මේ සත්‍ය බුද්ධලෝ කියන හිතේ තියෙන හැඟීමට තියෙන දේ ගැලපෙන්නේ. තියෙන්නේ මෙහෙම එකක් මට හිතෙන මෙහෙම එකක් දැනෙන මට්ටමට එන මට්ටමක් වෙනවා. එතකොට මේ විඥානේ මේ කයට කයටම දැස ගන්න ගතිය අල්ලනවා මේ. ආධ්‍යාත්මික පැත්තේ. යම් වෙලාවක මේ පෙනෙනදී මේ කයට දැස ගන්න ගතිය අල්ලනකොට මේ වර්ණ සටහනක් කියන මට්ටම පෙනෙනවා. පෙනෙනකොට විඥානේ මේ කය නිදහස් වෙනවා. එතකොට මේ මම කියන හැඟීම තමන්ට තේරෙනවා මේ කයින් පරිබාහිර. අන්න එදාට આવහම තමයි කාම ඉවරයි. එදාට මේ කයේ ස්පර්ශය සමන් වෙන්නේ ඊට පස්සේ අපි මේ රූපයක් වර්ණ සටහනක් පේන්නේ කියන එක දැක්සහම දැන් රූප වට්ටම. කාමය රූපයි. ඊට පස්සේ නෑ මෙහෙම අපිට වර්ණ සටහනක් පේනවා කියන තැනක තියෙන ස්පර්ශයෙන් හටගත්තු සංඥාවක් නේද? ඇසකම තියෙන රූප සංඥාවක්. ස්පර්ශයෙන් හටගත් රූප සංඥාවක් කියලා බලනවා. සංයෝජනයන්නේ නැහැ වර්ණ සටහනක් වෙන්නේ කියලා. මම බලන්න වෙනවා නැහැ ස්පර්ශයෙන් හටගත් වර්ණ සංඥාවක් ස්පර්ශයෙන් තුනේ නැහැ. ඒක ස්පර්ශයෙන් හටගත් රූප සංඥාවක් ස්පර්ශයෙන් හටගත් ශබ්ද සංඥාවක් කියලා. බලන්න බලන්න ඒක රූපේ සංඥා රූපේ. නාම ධර්ම ටිකක් අත්දැකීමක් මේ එන්නේ මට කියන එක බලන බලන්න මෙහි රූපයක් හම් වෙනවා කියන එකත් හැදෙනවා. ස්පර්ශ නිරෝධ මේ වේදනා සංඥා නිරුද්ධයි නේද? සීලක බලන්න. අපි මෙහෙම බලනකොට මේ ස්පර්ශයකට අපි වේදනා සංඥා කරනකොට නිරුද්ධ. කියලා බලන්න බලන්න නිරෝධිත හස බලන හිත නඹරනකොට නාම ධර්ම ටික තමයි. ඔය වගේ අනුක්‍රමයෙන් නිවනට නඹරනවා මිසක එකපාරටම අපි නිවනට වැටෙන්නේ. ඒ හින්දා බුදුහාමුදුරු කායගත සතිය පැනුවේ සතර මහා ධාතු කය ආත්ම කරගෙන ඉන්න කෙනාට මනෝමය සංකල්පයෙන් ගන්න විචාරක බලයෙන් ගන්න මොන ජීවිතේට උරුම දෙන්නේ ඇත්ත වෙන්නේ. හිතනකම විතරක් ඇත්ත. සිතීම අතහැරපු ගමන් කය කියන මට්ටමයි ඇත්ත වෙන්නේ. අද මේ හැම වෙලාවෙම විඥානයේ බැඳිලා තියෙන තැනයි අපිට ඇත්ත වෙන්නේ. දැන් සතර මහදාස්ති විඥානයේ බැඳිලා තියෙන මෙතනයි මම වෙලා තියෙන හින්දා මේ මොන විදිහට කරුවත් අපිට මේක ඇත්ත වෙනවා. දැන් මේ මට්ටමට ගැලපෙන්නේ. මෙනෙහි කරනකොට අරමුණට මෙනෙහි කරනකොට පිට හිටින්න බෑ. ඒ නිසා ඔය බලන තැන ඇත්ත උසන උත්තරය. ඔතෙන් දෙන්න ඕනේ. හ්ම්. ඔතෙන් අපි අනුකරණය පත් වෙනවා. ඒ නිසා හුරු කරන්න සතිපට්ඨානේ කායගත සතිය. එතකොට කායගත සතිය අපි වඩන්නේ කොහොමද? කියන එක අර්ථයෙන් දැනගත්තාම ඇති අර්ථයෙන් කියලා කියන්නේ බලන ක්‍රම ඕන තරම්කී ඒ ඕන ක්‍රමයකට කමක් නැහැ. ඒ තමයි මොකද්ද? කය ආරම්භය උපන්න ආශ්‍රව ධර්මයක් තියෙන ඒක නූපදින උපන්න දේ ගෙවන නූපන්දි නූපදේ. ඒ කියන්නේ රූපේ හතර මහා ධාතේ කනබුන ආහාරයෙන් හැදෙන එකක් නම් ඒක අපිට නොපෙනෙන දැන් ඇත්තටම පෙනෙන පුද්ගල භාවයකින් නම් සත්ව භාවයකට නම් අපි දන්නවා මේ රූපේට හිත තබන්න ඕනේ මොන කොහොමද? උපන් සත්ව භාවයේ සත්පුද්ගල සංඥාව ගෙවෙන්න රූප සත්පුද්ගල සංඥාව නූපදින විදිහට මේ රූප පෙන්වන්න හැදෙන්නේ හැම රූපයක්ම. සබොත් මේ කාටත් එහෙමයි. ඒ විදිහට පෙන්න පෙන්න පෙන්න පෙන්න පෙන්න පෙන්න ඉන්නකොට තමයි මේ පැත්තෙන් මේ මොහොසියෙක්ම පුද්ගලයෙක්ම සත්‍යයෙක්ම කියන ගතිය අනිවාර්යයෙන් වෙනවා කියලා කියන්නේ. අනුවෙනකොට මේ වර්ණ සටහන මතුවලා එනවා ඒකේම. වෙන කිසිම මොළයක් නැහැ. දැනට වරණ සටහන කියන දැනට හිත නොරඳ කෙනෙක්ම කියන දැනට ගහගෙන යන්නේ. මේ කයට මෙහෙම දැසගන්නේ සංයෝජනේ බලවත් තමයි. සංයෝජන අඩු වෙන අඩු වෙන අඩු වෙන අඩු වෙන වරණ සටහන කියන දැනට ආවම කාම භූමිය කියන එකත් සමට අදාළයි. එතන මේ සතර මහා ධාතු ඇතුලේ නෑ දැවේ පුද්ගල සත්‍යය ඉන්නවා කියන එකත් හිතෙන්නේ. ඒකදී දෙපැත්තකින් ඔබතුම අපිට සංවර වෙන්න වෙනවා. බහැරකයෙන් හැම වෙලේම ඥාන දර්ශනයක් තියෙන විදිහට මෙහෙ කරන්න ඕනේ. ආධ්‍යාත්මික අයින් චිත්ත සමතය තියෙන විදිහට මෙහෙ කරන්න වෙනවා. ඒ කියන්නේ යද්දි වැඩි වැඩ කටයුතු කරද්දී සති නිමිත්ත පිටට තබාගෙන පුළුවන් තරම් හිත එහාට මෙහාට දුවන ගතිය වළකින විදිහට උපාය කරන්න වෙනවා. සති නිමිත්ත දිහාගෙන මේ කායට නබ කාය නුවණින් බල බල යනවා. ඊට පස්සේ බහැරතන් යන දර්ශනය ලබනවා කියලා කියනකොට ඔබතුමාට අපේ ජීවිත දිලම තියෙන්නේ බාහිර මිනිස්සු ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා. නමුත් අපි පෙන්වන්න ඕනේ බාහිර මිනිස්සු ඉන්නවා නෙමෙයි බාහිර රූප ශබ්ද අරමුණු හම්බ වෙනකොට ඒකට මිනිස්සු සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියලා අපි හිතපු හින්දා අපිට ඉන්න බව තේරෙනවා. අපිට තේරෙනවා හැබැයි එතන තියෙන මෙහෙම දෙයක් කියලා පෙන්වනවා. පොඩි පොඩි වෙනසයි කියන්නේ දැන් අම්මා ඉන්නවා කියලා ඔබතුමාට තේරෙනවා. ඒකට අම්මා ඉන්නවා කියලා. එතකොට ඔබතුමා මොනින් දන්නවා කනබුන ආහාරයෙන් හැදූ සතර මහා ධාතු රූපෝන්ති ඇසිඩ් පිට වෙනකොට මේ අම්මා කියලා Taman හිතපු නිසා ඒ රූපේ දැන් අම්මා වගේ ඔබතුමාට දැනෙනවා. හැබැයි ඔබතුමාට දැනෙන ඔය ගතිය ඔබතුමා හදාගත්තේ මේ වගේ ඇහැට පෙනෙන රූපයකට මේ මගේ අම්මා නේද කියලා තණ්හාවෙන් දුෂ්ට වශයෙන් හිත හසුරපු කම හින්දායි ඔබතුමාට දැනෙන්නේ. ඔබතුමාට දැනුණාට දැනෙන දේ තියෙන දේ නෙමෙයි. දැනෙනවා හරි මට දැනුණාට ඒක තියෙන මොහොතක් නේද කියලා තේරෙනවා. තේරෙනවා. ඊට පස්සේ අපි ගිහ වලට ගියාම ආසිකා ඒ නෝන මතක් කරනවා කියනවා. එතකොට ඒ රූපය ඇසිලිටාම මේ මෙයා සිතාරණ කියලා ඔබතුමා හිතුවම මොනද ඔබතුමාට ඒ රූපෙ මෙහෙම පේන බව හැදෙනවා. ඔබතුමාට දැනෙනවා. ඔබතුමා දන්නවා දැන් මට පේනවා. කෙනෙක් හැටි හැදෙන හැටි දන්නවා. ඇහැට රූපය හම්බෙච්ච තැනට මම මෙහෙම හිතපු හින්දා ඒ රූපේ කෙනුන් දෙයට මම හිතපු කම හින්දා මට මෙහෙම පේනවා. හැබැයි මට මෙහෙම වුණාට එතන තියෙන මෙහෙම දෙයක් නේද කියලා. පේන දෙයට පොඩ්ඩක් කරලා ගිහලා තියන්නේ කරනවා. එතකොට ඔබතුම එකතන භාවනා කරනකොට එකතන ඉඳගෙන ඉන්නකොට ඔබතුමාට සිහි වෙනවා වැඩවල යාළුවා. සිහි වෙනකොටම ඇස්තිරි පිට ආව මේ රූපෙට මේ නම කරදමාර කියලා අහව නම අහව යාළුවා කියලා බලපෙන්න ඒ රූපය යාළුවා වගේ මට පේනවා. මට සිහි වෙනවා. මට මෙහෙම සිහි වෙන දේ ඇත්තටම හැටිත් වෙනවා. ඇස් ඉදිරියට මෙන්න මෙහෙම වස්තුවක් ආවා. ඒකට මම මෙහෙම හිතුවේ. ඒක වෙනද මට මෙහෙම කියනකොට ඒක තියෙන මෙහෙම දෙයක් නෑ. ඒක බලන්න බලන්න ඒ පුද්ගලෙක් ඉන්නවා ඉන්නවා ඉන්නවා සත්‍යය ඉන්නවා ඉන්නවා කියලා දැස ගන්න ගැතිය අඩු වෙනවා. පාහෙට නැගෙන ගැතිය අඩු වෙනවා කියලා කියන්නේ මෙහෙම වෙනසලා තියෙන. මෙහෙම විඥානීය කායට දැස ගන්න එකයි මේ අඩු වෙන්නේ. අපි යාළුවා කියලා මෙහෙට නැඹුරු වෙනවා කියලා අපිට තේරෙන්නේ අධ්‍යාත්මික පැත්තෙන් හිත කායට දැස ගන්නවා කියන්නේ. කායට වැස ගන්න වැස ගන්න කාය මමම වෙනවා. අපි අරහිම බාහිරයට එක බහින්න කාඩු වෙනවා කියලා කියන්නේ. අඩු වෙනවා වගේ පේනකොට අපිට වෙලා තියෙන මෙහෙ. මේ හිත මෙහෙට වැස ගන්න කියන්නේ. මේ කාය ඇත්ත වෙන්නේ කියන්නේ. ඊට පස්සේ මේ ශරීරය බලනවා මේ අරවිතම න්‍යායකම. හැත මේ වෙන රූපෙට මම කියලා හිතුවහම හිතට පේන්නේ දැන් මේ කය මම වගේ. හිතට පේනවා මේ කය මම වගේ. හැබැයි ඒක මේ කය මම වගේ පෙනෙනකම ඇති වුණේ මෙහෙම නේද? ඇස් ඉදිරියට ආපු වස්තුව හොඳට පේනවා. වස්තුවේ ඇත්ත මගේ ඇත්ත නෙමෙයි. මම කය නෙමෙයි. බත් පාන් වකුණට හැදුණු අරමුණ ආකාරයෙන් හැදුණු මේ ශරීරය. එස්නම් මේ දත්තු කුණු වශයෙන් හෝ කුමන ආකාරයකට සත්පුද්ගලෝම සිද්ධාන්තය පෙන්නලා ඒ රූපෙට මම කියන තැනකින් හිත නැඹුරු කළා. හිත හැසිරුවාම මේ කෙනෙදී හිතුගේ දෙක එකතු වෙලා මම කියන තැන දැනගත්තා. දැන් මම කියන දැනගැනීමලක් ඇති වෙලා තියෙනවා හිතට. හැබැයි හිතට මම කියන දැනගැනීම ලැබුණේ කෙනෙන දෙයට නිබඳ අදහසක් එකතු කරපු ප්‍රමාණස. එහෙම මම කියලා කෙනෙක්ට මෙතන තියෙන රූපයක් කෙනෙක් නේද කියලා කියනවා. එකතන ඉඳගෙන ඉන්න හැම වෙලාවකම තමන්ට තියෙන පුද්ගල සත්‍යයේ හැටියට මම හැටියට පේනවා. ඒ පේන හැටි ඇතුලේ හැටි පේනවා. නමුත් ඒ පේනතන තියෙන සැබෑට කියනකොට මේකයි කියලා පේනවා. ඔහොම ඔහොම ඔහොම බලන්න බලන්න බාහිර ආයතන ටික නිසා සත්ව පුද්ගල හැඟීම බාහිර සත්‍ය පුද්ගල ඉන්නවා කියන හැඟීම අනුක්‍රමයෙන් ස්කන්ධ ටිකක කෙලෙස් ටිකක නිසා තමන්ට ඇවිල්ලා තියෙනවා. මට දැන් හිතන්න පුළුවන් වැඩ පොලේ මුස්ලිම් ඉන්නවා, යාළුවා ඉන්නවා, අහවලා ඉන්නවා. ඈ එතකොට නැත්නම් යාළුවා හම්බුණා කියලා තමයි හිතන්න පුළුවන්. මට හිතන්න පුළුවන්. එතකොට වටින පුද්ගලයා හම්බුනේ ඒ පෙරත් ටිකට තමන්ගේ හිතේ තියෙන දෙස් ටිකත් එකතු කරලා මම හම්බුනේ. මට මෙහෙම හම්බ වෙද්දි ඊට තියෙන මෙහෙම ශුන්‍යතාවයක්. ඒක කියලා බලන්න බලන්න යනකොට ඔක අකන්න උදරන්න වෙනවා. ටිකක් කරනකොට සමාධි ගතිය ආවෙනවා. ආයෙත් මෙනෙහි කරන එක නතර කරලා සතිනෙම කිල්දියාගෙන ඉඳගෙන ඉන්න යෝගයාගේ ආනාපානසති ටිකක් වඩන. චිත්ත සමතය කියන ටිකක් ගන්නවා. අපේ මොකක් හරි නෝඩ දැක්කේ බලනවා වගේ ආයෙත් චිත්තාදී ගන්නවා මේක තේරෙන සමාධිය ඕනේ. හරි දැන් සමාධිය නැත්තම් තේරෙන්නේ බොහොම අමාරු හරියට එක්සයිස් කරන මැෂින් එකකට දුවනවා. තේරෙන්නේ. හරි. ඊට පස්සේ ආයෙ සමාධිය උදව් කරලා ආයතන විදියට කරනවා. ආයතන විදියට කරනවා. ඊට පස්සේ නැගිටිනකොට සතුටින් ඉතිරි තියාගන්න. හිත තියාගෙන හැම වෙලාවෙම කුම්භෝක්මං කායමං විදිත්වා. මේ කය විදින කලයකට උපමා සබා ගන්නවා. ඒ කියන්නේ කලයක් විදින යනෝගේ විඥානය නිරුද්ධ වුණොත් ඉතින්ලා විල්ලා පුපුර උදාව ගන්නපත්තට පත් වෙන විදින රූපයක් නේ. ඒකෙන් කියනවා මේ කය කියන්න බෑ. කියන්න බෑ. කරන්න බෑ. සුගත දැනුත් නෑ මේ කිසිවක් කරන්න බැරි කය. මේ කයට මෙන්න කියන්න එපා මම යනවා කියන දැනට. මේ කය යනවා ක්‍රියාව කරනවා කියන තැනට ඒක කියන්න එපා. මේ කය යන්නේ බැරි මනම නිසා මේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසා මේ කය කෙලවීම වෙනවා නේද? කියලා බලන්න හැම වෙලෙම පෙනෙන ඇහෙන මේ යෑමෙන් කරන ක්‍රියාදාමය හිතේ සිතිලක් කරගන්න ඔකයිසෙන් කියන්නේ. යන්නකොට ඒ විදිහට පේන උපාය කරගන්නවා සතින් විචිත වෙනවා. ඉඳගෙන ඉන්නකොට බහැර ආයතනේ ශක්තිය පුද්ගලියෝ හෝ වටිනා දේවල් තියනවා කියන එක හොඳට නුවණින් බලන එහෙම තියනවා ඉන්නවා වටිනවා කියලා මට පේනවා. කිනුට හැටිත් පේනවා. ප්‍රතිසගුණේ පිරුණු හින්දියට තමන් ගෙස් ටිකක් තිබ්බනින්ද මට කියනවා. දැන් අන්තිමයි නතර කියන්නේ. දැනෙන කාර තමයි. ඒ දැනෙන දේ හිම පිළිගන්නේ. දැන් අපි කියමු ඔබතුමාට තේරෙනවා ආවයි. අපි හිතනකොටම වෙනකට ඒක ඇත්ත වෙනවා. ඇත්ත. අපි දැක්කම සුවඳ. ඉතින් අපි ඇත්ත වෙලා හිතාගෙන යනකොට ඒකම අපි සංයෝජනයේ ක්‍රියාත්මක කරනවා. අපිට අම්මා ඉන්නවම කියලා සමහරවිට. ඒක අහිතක් දෙනවා කියලා කියන්නේ අම්මා ඉන්නවා කියලා තේරෙනකොටම ඉතින් අම්මා ඉන්නවා කියලා තේරෙන කම හැදුනේ නැති අල්ලගන්න. අර මොකද අම්මා නැහැ කියනවත් නෙමෙයි මේ ඉන්නවා කියනවත් නෙමෙයි. හැලෙන්නේ නැති බලන්න. කොහොමද ඉස්තරලාම රූපිකින සැබෑ සත්‍යයක් නෝ සත්‍යපටන් පෙන්වන්නේ ඒක. එතකොට ඒක විවර කරලා පෙන්වනවා මෙන්න මෙහෙමයි රූපය ඇත්ත. එහෙනම් මෙහෙම දුක් පැත්තෙන් දැනක මට අම්මා කෙනෙක් හිතට තේරෙන්නේ කොහොමද? එතකොට තේරෙනවා වේදනාවච්චේ තදා තනාට උපදන පරණ පච්චබ. මේ අම්මා ඉන්නවා කියලා දැනෙන කමට හේතු උනේ ওই වගේ කෙනෙක් ටිකට මෙන්න මේ gati එකතු කිරීම. ඒ ටික පේනවා. ඒ කියන්නේ ඒ රූපෙට කැමැත්තකින් මේ මගේ අම්මා කියන සහගතව අපි හිත හැසිරුවාම අම්මා අම්මටම කැමති වගේ දැනගෙන තමයි අපිට දැනෙන්නේ. අපි සිහි කරන්නේ අපි ගාව ඒ රූපයයි ඒ ස්කන්ධ ටිකයි ඒ දෙක ටිකයි දෙකම එකතු වෙලා ලැබුණු අත්දැකීමේ ප්‍රතිඵලය අපි ගාව තියෙන්නේ. අම්මා කියන්නේ. අපි දෙලින්ම සිහි කරන්නේ හැදුනේ අම්මා. මේ අම්මා කියන එක සිහි කරන්න පුළුවන්කම හැදෙන්න කොටස් දෙකක් එකතු වෙලා. චක්කු පරිච රූපේ චක්කු විඥාන තිනසකට පස්ස පස්ස පච්ච වේදනා කියලා විපාක ස්කන්ධ ටික එකතු වෙනවා. වේදනාපච්චය සම්මත අධහපච්ච උපාදානක කෙලස් ටිකකුත් එකතු වෙනවා. ඔය විපාකයි ඔය කෙලස් කියන දෙකේම එකතුව තමයි මට සිහි කරගන්න පුළුවන් සිද්ධාන්තයේ හැදෙන තැනම කියලා සිහි කරගන්න. එතකොට මේ මේ මේ මෙහෙම සිහි කරගන්න පුළුවන් සිද්ධාන්තයක් මා තුළ නිර්මාණය වෙච්ච සිද්ධාන්තය පේනවා. මෙහෙමයි හැදෙන්නේ. ඒකේ සිද්ධිය එකයි සමුදේ ධර්මානුපස්සීව ඇතිවීම හෝ පෙන්වන්නේ. අර වයසමානපස්ව නැතිවීම හොකෙන්නන්නේ. මේ එතන කියන කන බොන ආහාරයෙන් හදපු සතර මහා ධාතුව ඒකට මම කියලා පුද්ගලිකේ හිත පිහින්දනේද මේක මෙහෙම ඇති වුනේ කියලා කරනකොට අම්මා කියලා සත්‍යක් කියලා බැලුවේ නැත්තම් මට මේක කියන්නේ නැහැ. කියන එක බලනකොට නැති වෙනවා. සමුදේ වයසමානපස්ව ඇතිවීම නැතිවීම හො බලන්න. දැන් බලන්න මොකද සමන්ත මේ රූපය ඇතිවෙච්ච හැටි, කාය ඇතිවෙච්ච හැටි, අම්මා ඇතිවෙච්ච හැටි. සිංහලාකර නෑ නෙමෙයි සමුදේ ධර්මානුපස්සීව, වය ධර්මානුපස්සීව, සමුදේ වය ධර්මානුපස්සීව. ඒ කියන්නේ ආධ්‍යාත්මය බලනවා කියනවා ඉමමේව කායන් යථාතික යථාපනික ධාතුසෝ ප්‍රතිපද. ධම්ම කියලා සිහි වෙනකොටම දැන් මේ අම්ම කියලා සිහි වෙන පංච උපාදානස්කන්ධය අධ්‍යක්ෂේම ඇතිවෙච්ච හැටි බලන්නේ අපි. රූප වෙනවා අත්ථීමස්මි භය පාට විදානවා. අත්මසමනේ ඒකයි. අර ඒකයි පසු ආපෝ තීජු වායුක සසමහලස් වෙනවා එක කල්ලා වෙනවා. ටිකක් මුල් කාලේ ටිකක් බලන්න වෙනවා උන්වහන්සේ. එහෙම කියන තැනකට තණ්හා උපාදාන කියනකොට තමන්න පුළුවන් රස දැක්වත් කමන්නේ පෙන්වන්න මට්ටමට. උපාදානය කියන්නේ සත්‍යයේ පුද්දලයක් කෙනෙක් කියන ගති ආරෝපණය කරගැනීම. සංහාව කියන්නේ ඒ රූපය අනුව හොඳයි කැමති කියන ගතිය. ඒ රූපේට කෙනෙක් නැත්නම් කෙනා කියනකොටම අපි ඒක අම්මා කියනවත් අම්මා කියනකොටම කෙනෙක් වෙලා. කෙනා කියනකොටම අම්මා. අම්මා කියන්නේම කෙනා කියන සංඥාව. රස්සවාද උපාදානයෙන්ම නිර්වචනය නියෝජනය වෙන්නේ. අම්මා කියන අම්මට අම්මා පුදුදව කළා හරියට කියන වගේ තැනකින් ඒක බැලුවාම අර සතිපට්ඨාන ස්කන්ධ ටික ඉවර කළා දෙනවා සංහා උපාදාන කියන ගති ටික හඳුනගත්තාම ඒක අපේ හිතේ තියෙනවා. මේ වගේ පුද්ගල භාවයේ කැමැත්තයි කියන ගැටි දෙක පිළින පැත්තට නඹුරු කළාම ওই දෙකේ අද්දකේම අපිට එනවා වෙනමුදේ අම්මා අනේ අම්මා හොඳයි. සමහර මෙහෙම නේද මට මේ ලෝකයේ කියන්නේ අම්මා කියන්නේ කියලා බලනවා. ඊට පස්සේ වයර එතන තියෙන සක්සමහා කරනවා. ඒකට මම අම්මා කියලා හෝ කැමැත්තෙන් හිත හැසුරුවේ නැත්නම් මට මේ ඒ රූපය අම්මා කියලා පේනකම වෙන්නේ නැහැ. කියන තැනකින් බලනවා. එතකොට තමන් හොඳට දන්නවා එහි අම්මමයි කියලා දැස ගන්නෑ. ඇත්ත කරගෙන හිතන්න යන්නේ. එයා දන්නවා මේ රූපෙට මෙහෙම කෙලෙස් එක්කනට ඒ රූපය අම්මා කියලා කෙනෙක්ව මාතුල ඇති වෙනවා. කියලා දන්නවා. සමහර මට දැනෙන්නේ බාහිර අම්මා ඉන්නවා වගේ කියලා දැනෙනවා. ලෝකෙ හැදෙනට දන්නවා. මේ පෙනෙන දෙයට කෙලෙස් එකතු නොවුනොත් ඒ රූපය අම්මා කියනකම මාතුල ඇති වෙන්නේ එතකොට බාහිර අම්ම හෝ සව දේවල් තියනවා කියන ගතිය ඒ විදිහට හැදෙන්නේ නැහැ. කියලා ගන්නවා. කොහොම ලෝකයේ ඇති වෙනවා නැති වෙනට. ඕක ඇත්ත නෑ. ඒ නිසා සමුදේ ධර්මවල පස්සේ වය ධර්මවල පස්සේ මේ කයි නිසා තමන්ට සත්පුද්ගල භාවය ඇති වෙච්ච හැටි ලෝකයේ ඇති වෙච්ච හැටි නැති වෙච්ච හැටි ඇති වෙන නැති වෙන හැටිට බලනවා. ඔය විදිහට සිහිනේ ආවෙ කියලා සත්‍යය කියලා පුද්ගලය කියලා හම්බෙන හැම සිද්ධාන්තයකට ඕම බලනවා. අචේතනික වස්තුවක් බව. මහා භූතයන් නිසා සතර මහා ධාතු ටික අවකාශ ධාතුවේ දැන් මෙහෙම පිළිකලා හිටින්නේ කියන හැදේ නේද මේ පණ්ඩිත කියන්නේ. අපි හිතගන්නේ මේ වර්ණ සටහන නෙමෙයි. මේ වර්ණ සටහන පෙන්වන්නේ මොකද්ද? අවකාශ ධාතු තුළ සතර මහා ධාතු දැන් පවතින්නේ මෙහෙමයි කියන එක. ඒකයි එහෙම බලන්නේ වෙන මොකද මම අල්ලන්න ගියොත් මෙහෙම පෙන්වන සතර මහා ධාතු කියන්නේ වදින කියලා නුවණ යාර දෙනවා ඒකට. දැන් අපි වර්ණසතහනක් කිව්වොත් ඇඟේ වදිනකොට වදි පෙනෙන දේ තුළ මෙහෙම සිද්ධාන්තයක් නිර්මාණය කරලා පෙනෙන්නේ කියන නෝන නැතිඳ වදිනකොට පෙනෙන දේ වදිනවා කියන තැනට මිසක උත්තරයක් නෑ. ඒක කියනවා වර්ණසතහනක් කියලා එහෙනම් ඇඟේ වදිනකොට වදින්නේ මොකද්ද කියන එක තේරෙන්න නෝන අල්ලා දෙන්නේ. එහෙනම් දැන් පේනවා මට. එතකොට පෙනෙන වර්ණසතහන බලන්නේ අවකාශ ධාතුව තුළ මහ භූත ටික දැන් මේ විදිහට පිනෙහිටිනේ කියන හැඩය නේද මේකෙන් දෙන්නේ. එතකොට දැන් මේ වර්ණසතහන උදව් කරගෙන තියා මහ භූත ටික බලන්න. එතකොට එයා දන්නවා මම පිනෙන් දේ යන ඇල්ලුවොත් පින් දේ මේ විදිහට නිර්මාණය වෙලා තියෙන මහ භූත ටික යටකේ. කියන මොනේ. සම්මිලෙන් මේ වර්ණසතහන බලන්නේ කොහොමද? මේ විදිහට අවකාශ ධාතු සතර මහා ධාතු පිළිපැහෙන්න හැදී මේ පෙන්වන්නේ. සෝදන හැමදාම ඉන්නවා නේද අල්ලන්නේ ශක්තිය නැහැ කියන්නේ අම්මා කෙනෙක්ව මෙතන ඇල්ලුවම අපු වෙනවා කියන්නේ දැන් මේක වර්ණ සටහන් ගන්නකොට දැන් මේක මම වර්ණ සටහන කියන්නේ කරන්නේ අවකාශ ධාතු තුල මහ භූත ටික දැන් රාශි වෙලා තියෙන හැඩේ මේ පේන්නේ දැන් මට හැඩේ පේන හැම මොනවද කරන්නේ මේ හැඩයක් තියෙන අවස්ථාවක් තුන මේකේ මහමුදකට තාසි වෙච්ච එකේ පණ දෙන්නක් යන්නේ. ඒක දන්නවා මම පෙන්නේ අල්ලන්න ගියොත් අහුවෙන්නේ මේ විදිහට පෙන්නලා ඉන්න කියලා යන්නේ මහමුදකට. ෆෝන් එක ගන්නවා. ෆෝන් එක පෙහෙන් දෙන්න ෆෝන් එක කියන්නේ. හරි. ඒ ඒ විදිහටයි අටි කෙනෙක්වත් ලක්ෂණ කරන්නේ. එකම් එහෙම එහෙම බලනකොට බලනකොට ඒකම පණ දෙන්නේ මහමුදකට. එතකොට එයා පැටලෙන්නේ වරසටහන මේ වරසටහන කියලා දැම්මම අල්ලනකොට අල්ලන්න පුළුවන්. කියන්නේ උත්තරේ බලන්නේ අපි වරසටහන පුදුරගෙන දැනගන්නේ. නමුත් දැන් අර විදිහට පෙන්වුවහම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පේන දේ දුදව කරගත්තේ මහපොත ටිකක් වෙන්නේ. මේ පේන දේ දුදව කරගත්ත පුද්ගලනේ මහපොත ටිකක් වෙන්නේ. අන්තිමට කායකට අසතියනෝනේ ධාතු වශයෙන් ඔක්කොගෙම අපේ සිහිනවල කියලා තියෙන එකම දැනගන්න රූපිය ඇත්තට අපිට. නොබෝ දවසකින් නොබෝ දවසකින් අපිට දැනෙන්න ගන්නවා කිසි දවසක බාහිර අරබිය ලෝකයක් නැහැ බාහිර අරබිය ලෝකයක් ඇති බව අපිට පේන බව සකස් වෙනවා වෙනසක් තියෙනවා ලොකු වෙනසක් බාහිර ලෝකයක් තියෙනවමයි කියලා කියන කම හා බාහිර ලෝකයක් තියෙනවා කියන කම මට දැනෙන කමක් තියෙනවා එතෙන්ද ඔබතුමාට දැනෙනවා කාර් තියෙනවා වාහන තියෙනවා ගෙවල් තියෙනවා මේක තියෙනවා. ඒක ඔබතුමාගේ දැනුම. ඔබතුමා මෙතෙන්දී පරිශ්‍රණය කළා ඒක ඔබ ඔබතුමාටම පිළිගන්න පුළුවන් සත්‍යයක් වෙන්නේ. එහෙම එකක් නැහැ කිව්වේ නෑ. ඔබතුමාට දැනෙන කම බුදුහම දේශනා කරන ওই දැනෙන කම ඇති උනේ ඇති කරගත්තේ මේ. ඒක. ඊට පස්සේ වෙනවා ඔය කොහොම දැනෙන කම තුළ තියෙන දුක ඔයාලට. මේ ධාතු විපරණාව වෙන වෙන ගන්න ඔයාලට ඔය දැනෙන කමට රිදෙනවා. ආහාර කරනවා, දී කරනවා, මනස්වා සාක් කරනවා කියලා. ඒකින්ද ඔයගොල්ලෝගේ දැනුම් පස්සට නැන්නේ. ඒකින්ද ඔය නිතරම බලන්න ඔය දැනුම ඇතිවෙච්ච හැටි. හැටි බලනකොට ඔයාලට මොනෙනවා ඔය වගේ දැනුමටයි නැති දෙන්නේ නැහැ ටිකකට ඔහා කිරිස් ටිකක් එකතු කරලා මෙහෙම දැනුම හදාගත්තා. කියන ටික එනකොට මේ පැත්තේ කාරකක් තිබුණා නෙමෙයි රූපයක් වෙනුනේ ඒ රූපේ මහ භූත ටික අවකාශ ධාතුව තුළ පිහිටි හැඩසටහනයි ඒකටම කාරකක් කියලා හිතුවාම මෙච්චර වටිනවා කියලා මෙච්චර වටිනා කාරක කියලා දැනුම ආවා මහ අවකාශ ධාතුව හොබාගෙන රාශි වෙච්ච මහ භූත රූපේ හැඩේ මට වටිනා කාරකයක් කියලා පේනවා මට පේනවා නමුත් සැදෙන්නේ ඔබතුමාට පේන වටිනා කාර්යයක්. බාහිර ආපෝ ධාතු කැනදීම පටි ධාතු කුඩු කරගෙන යන්න පුළුවන්. හරි. තීජු ධාතු දෙලීමේ පටි ධාතු කුඩු වෙන්න පුළුවන්. ධාතු විපර්යාමයක් වෙන්නේ. හැබැයි එතකොට මේ සතර මහා ධාතු කියන ඔබතුමා නිර්මාණය වෙනවා නම් කාර් හෝ ගෙවල්. ඔබතුමාට පේන්නේ ඔබතුමාගේ කාර් ගෙවල් කරන එකයි. ඒ දුක් විඳින්න වෙනවා. ඒ හින්දා මේ ලෝකෙ කියන්නේ දුක කියන්නේ. ඒතකොට මුතුමා හැම වෙලාවෙම බලන්නේ ලෝක නිරෝධය කියලා කියන්නේ මෙහි සස්ත මහා ධාතු කියන්නේ ඒ අරඹලා කැමැත්ත ඇති වෙන ද්‍රව්‍ය කාරණා ඇති වෙන විදිහට හිතලා මම තුල දෙනම ගුණ ලැබුණා. අන්තිමට උත්තරයක් වෙන කාලයක් යනකොට ආර්ය දර්ශන සහ අනාර්ය දර්ශනයේ තියෙන එක ගුණ වෙනුවට මේ විදිහට සමාසෝ ලෝකේ හදාගෙන කෙනා කෙනාට බාහිර වටිනා දේවල් කියන පුද්ගලිකව කියලා පෙනෙද්දී මේ විදිහට පෙනෙනකම හැකි වෙලා තියෙන මෙහෙම නේද කියන එක අහලා නැහැ. සත්‍යර්මයේ අහලා නැහැ කියලා කියන්නේ. සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ කියන්නේ ලෝකේ හැදෙන හැටි අහලා නැති නිසා. එයා හිතාගන්නවා බාහිර එහෙම දේවල් තියෙනවමයි කියලා ආයතන හයට නැඹුරු උපාදානවල අල්ලගෙන ඉන්නවා. ආයතන හය උපාදාන කරගෙන ඉන්නවා. එතකොට නිදෙන්නේ නැහැ කවදාවත් ආයතන හයි. එයා ඒ කියන්නේ ආයතන උපදාන කරගන්නේ මෙයාට මට මෙහෙම පේනකොට ඇත්තටම ලෝක දැසීම තියෙනවා. සබ්දෙකත් එහෙම තියෙනවද නඹුරු වෙලා ඉන්නවා. ඒකට හැර උපාදාන කරගෙන කන උපාදාන කරගෙන ඉන්නවා කියලා කියන්නේ ඒකට. අනාරි දර්ශනයේදී කෙටිංගක දර්ශනයක බාහිර මිනිස්සු ඉන්නවා, ගෙවල් තියෙනවා, වාහන තියෙනවා, කඩ තියෙනවා කියලා තේරෙන කම තමයි අනාරි දර්ශනය. ආයලාශය කියන්නේ. බාහිර දේවල් තියෙනවා, මිනිසු තියෙනවා, කඩ තියෙනවා, පුද්ගලයෝ ඉන්නවා කියලා මට දැනෙනවා. මට දැනෙනවා. ඒකම අත්දැකීම එක ඔබ මට එහෙම දැනෙනවා. ඔබ මට එහෙම දැනෙනවා. මටත් එහෙම දැනෙනවා. අපි තුන්දෙනාම මට දැනෙනවා මෙහෙම කියලා දාන්න තුනා අපි තුන්දෙනා හිතන්නේ ඇත්තටම මෙහි තියෙනවා. එතකොට අපි තුන්දෙනාම පොර කරනවා මෙහාට. ඒ විදිහටම අපි අපෝ සතර මහා දාපට යනවා හැකට. නමුත් අපි තුන්දෙනාම යම් දවසක එහෙම කියනකොට මට දැනෙනවා. කියන දැනකට බලලා බලලා බලලා බලලා මේක හැමදාම ওই මට්ටමේ ඉන්නේ ඔය ගතිය හිතෙන් මෙහාට නැඹුරු ආවෝ මහ භූත පැත්තට යන එක නතරම වෙන දවසක් තියෙනවා. එදාට මේ ගතිය ආස්වාමිකසුම හිත විදිනවා කියලා කියන්නේ. මෙහි වස්තු තියෙනවා කියලා පෙනෙන ගතිය නැති වෙනවා. වටිනවා කියලා දැනෙනකම නැතිලා යනවා. එදාට මේ ආධ්‍යාත්මික බාහිර මේ රූප අතර මොන දෙයක් උඩුපට්ටම් වුණත් ඒ තුල නැති වෙන දෙයක් හැමදෙ තිබුණා. බුදුහාම දේශනා කරන්නේ මේ සරත් නෝර විඤ්ඤාණයෙන් එනකොට ඒක නැති වෙන තිබුණ මගේ නෑ. ඒක නැති වෙන්න නෑද මගේ නෑ. ඈ නමුත් අපි මේ මෙල්බන් නගරේ විඤ්ඤාණයෙන් එනකොට නැති වෙන දේවල් කියලා දෙනවා. දුක් වෙන අය ඉන්නවා. කියලා මෙතන වෙනසකට තියෙන මොකක්ද? ඩර්බන් නගරේ මෙහෙම දේවල් කියනවා මෙහෙමයි ඉන්නවා කියලා මනසම හැදුණා කියලා නෝන දැනට හින්දා තියනවා තියනවා තියනවා කියපු දැනසකොල තියනවා නේද යම් වෙලාවක මෙහෙම නගර තියනවා මෙහෙම ආයෙ තියනවා මෙහෙම දේ තියනවා කියන එක මට නේද දැනෙන්නේ කියලා බර බර මෙහාට නැඹුරු වෙන ගැතිය අඩු වුණා නම් මේක මේකත් තුන ගැළවිලා මම හැමදාම මෙහෙම පිළිපෙලින් කියනවා මටයි දැනෙන මටයි දැනෙන කියන තැන කියන තියනවා නෙමෙයි තියනවා මට්ටම හිතින්නේ නැහැ. කාහරේට නඹුරු වෙන ගතිය නතර වෙන්න නතර වෙන්න මට දැනෙන මට දැනෙන කියන තැනින් පින්න පින්න බාහිරට නඹුරු බාහිර තියනවා නෙමෙයි බාහිර තියනවා කියලා මට දැනෙනවා. ඒකද ඇතිවෙච්ච එතනකින් සංකල්පය නතර වෙන්නේ. මේ ඉන්න මෙහෙම බලන්න කියලා කියන්නේ මේක නාගරික කියලා යමක් තියනවා කියලා මට දැනෙන්නේ. සීල මනෝමය නතර වෙන ඒක ඇක්ටිවේට් හැටි විතර වෙනවා ඇස් ඉදිරියට තාවම යමක් වෙනවා එතන ඇහැ මෙහෙම එකක් ඇස් ඉදිරියට තාව රූපෙ මෙහෙම එකක් එන්නේ සාහසගත විඥානය මෙහෙම එකක් ඒ ස්පර්ශය මෙන්න මෙහෙම එකක් ඒ උපර වේදනාව මෙහෙම එකක් ඒබඳු ධර්ම සාමයකට කල්හා කළා කියන්නේ මේ වටිනාකමකින් බැලුවා ඒක සිතුවිල්ල චෛතසිකය අස්තව දුපාදානය කියන්නේ ලස්සන ගොඩ නැගිලා නැත්නම් සත්‍ය කියලා හිතුවා. මේ gati ටික සිත පිළිබඳ චෛතසිකයක්. අරම තේන දෙයට මෙහෙම gati ටික හිත හිතුවා. ඒ තේරදී මේ හිතපු දේ දෙක එකතු වෙලා ඔබට මේ මේ බඳතර මොනක්ද තියෙනවා මේ පොඩ්ඩක් ඉන්නවා කියලා හිතනවා. ඒක තම තමන්ටයි මෙහෙමයි තමන් තුල හැදෙන කෙනෙක්. ඒකයි ආතම හැබැයි කියන්නේ ඒක තමන්ට පේනවා කියන තැනට මනෝමය ඉන්නේ නැහැ. විවෘත කරනවා දෙනවා. සම සම සමතුලව ඇදහිමකින් ගන්න නැහැ. ආ එහෙනම් මට පේනවා වෙන්න ඇති තමයි. ඒක තමන්ට විවෘත කරනවා නෑ. මටද එහෙම පේනවා නෙමෙයි. දෙක සිද්ධියම පේනවා ශේත්‍රය. චක්බලික රූපිත පරිචක්ඥයන් කියන සංගතිපස සපච්ච වේදන ඉතින් පෙන්නලා මෙන්න අපු ටික වේදනා පච්ච කරන කරන පිටුපලන පදන පච්ච මෙන්න මෙහෙම කරන්නේ නැතිව පිටික පෙවුනහම තමන්ට නෑ ගැහියන්න බෑ. අපේ එන පින්නපම් මේ පුද්ගලයා කියන තමන්ට ඕනනම් හරි පුළුවන්. තිබුණේ මෙහෙම මෙහෙම මෙහෙම හේතුන් හතර මේ රූපනේ ආවේ. කියලා. එතකොට තමන් තුලම විවිධ භාවය. ඒ කියන්නේ තමන්ගේ හිතටවත් ඒක වෙන්න පුළුවන් දෙයිද කියලා කෙසේද කෙසේද විවිධ දෙයක් නැති විදිහට පෙන්වන්න ඕන. එතකොට අනිත් පැත්තට ඕක සමුදේ ගමන පස්සේ වෙනකොට ඒක සම්පූර්ණ විරුද්ධ දෙයක් එපමණ එපමණකින්ම බාහිර සුනිසාවිට යනවා. ඒ ඒ ස්කන්ධ ටිකට කෙලිස්ස ටිකට මට යති වෙන්නේ කියන සිද්ධිය එනකොටම බාහිර කොට හැදෙලා තියෙනවා බාහිර මුදලක් තියෙනවා කියන තැන මේක. තේරෙනවද? ඔන්න ඔය ටික විතරම පෙන්වන්න දෙන්නේ. උච්චරමයි කරන්න ඕනේ. හයදවල් දෙකේ එන්නම බාහිර පුද්ගලෙ බාහිර වටිනා දේවල්. ඒ එහෙම තියෙන මනසකට පිටක් පිළිසරණක් නැහැ මේ ජීවිතේට. කොයි මොහොතේ පුද්ගලයා නැතිවලා මේ වස්තුව නැතිවලා දුක විඳ ගන්නයි කියන තැනකින් ඉන්නේ. අර මම කියන්නේ කෝච් එකක රේල් පාට බෙල්ල තියාගෙන ඉන්නවා සමානවමයි බාහිර වස්තුව තුළ අම්මා තාත්තා දුව පුතා ඇති බව රාජ්‍යයේ මුතුමැණි කැටි බව කියන මානසික මට්ටම තියාගෙන ඉන්නේ. කොයි විදිහෙම නැතිවලා තිබුණ දුක විඳ ගන්න. කියන තැනක. එහෙනම් දුකේ නිදහස් වෙන්න තියෙන්නේ සැකෙන්නේ ලෝකේ තුල ස්කන්ධ ටිකේ තමන්ගේ ලෝකේ තියාගන්න එපා. ඒ ස්කන්ධ ටික නිසා තමන් තුළ ලෝකයේ ඇතිවෙච්ච බව පේනවා. එයාගේ නැති වෙන්න කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ. බාහිර. සවිඥාන කවිඥාන කෝ. මුලින් ඔහොම පෙන්න පෙන්න පෙන්න පෙන්න පෙන්න පෙන්න එක තමයි මාර්ගය. ඵලය කියලා කියන්නේ කාමරාගාංශි පරිගාංශි සම්පූර්ණ ජීවන කියන්නේ බාහිර පැත්තේ සතර මහා ධාතුයි සතර මහා ධාතු නිසා පවතින වර්ණ සටහනක් ඒ සතර මහා ධාතු කම්පණය නිසා සද්ද රූපයක් විපාදාය මට්ටමේ සතර මහා ධාතු ස්පර්ශය නිසා රස රූපයක් උපදී හැබැයි ඔක්කොම දන්න මහා භූතයන් උපාදාය රූපය ඒතරම් නිකන් උපාදාය රූප බලන්න මහා භූත ටික නිසා කොහොම බලන්න බලන්න බලන්න බලන්න එයාට බාහිර ලෝකයම ශුන්‍යතාවයකට යනවා. අදාළ ලෝකෙ හැමතැනම ශුන්‍යයි. ශුන්‍යතෝ ලෝකේ අවිකේය එවං මච්චු රාජාන පසති. මහන්නේ මේ ලෝකේ ශුන්‍යතාවයෙන් බලන්න. මායාවේ නොදැක්මට යනවා. මායාවේ මායාවේ පේන තැනකින් ඉන්නේ ඕගොල්ලෝ කියනවා. අද අපිට ලෝකේ මිනිස්සු ඉන්න පුද්ගලයන් වස්තු තියෙනවා. ශුන්‍යයි කියලා. ඒ පිළිච්ච ලෝකයේ ශුන්‍යතාවයෙන් බලන මේකට කරන්න බැහැ. තමන් තුළට ලෝකයේ අසුභ භාවයට ගිය කෙලෙස් ටික නිසා කියන සිද්ධාන්තය කියනවා. ඕක තමයි විදර්ශනාව කියන්නේ. ඕක තමයි සත්‍ය. මේ බාහිර වස්තු තුල දේවල් දුරල් යාන වාහනයට කළ මිලමුදල ඇත්තටම කියනවා කියලා පෙනෙන ඇත්තටම කියනවා කියන මට්ටම තමයි දුක්ඛ සත්‍යය. සමුදය සත්‍යය. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. එතකොට තණ්හා උපාදාන නැති වුණොත් මේ ටික නැති වෙනවා. ඒක වෙන්න මාර්ගය අහගෙන තියෙනවා මොකද්ද? ඔය දුක මේ ලෝක ජීවන වල දෙන්න දෙදලා අමල නැරලා යන දුක ඇති කෙරේ තණ්හා උපාදාන මේ තණ්හා උපාදාන කියන දුක නැති වෙනවා. මාර්ගයෙන් කියනවා මොකද්ද? මෙන්න මේ විදිහටයි ආවේ කියලා බලන්න. එතකොට මෙහි කියනවා කියන කතාව වෙනවා. මේ විදිහට දැනුම නැති වෙනවා කියන එක බලන්න. එතකොට බාහිර ලෝකේ කියනවා කියන සිද්ධාර්ථය අත්හැරගෙන බාහිර ලෝකයේ තියෙනවා කියන මට දැනෙන කම ඇති වෙනවා. කියන තැනකින් පේනවා මාර්ගය. මාර්ගයේදී වෙන්නේ සමුදේ දුරු වෙලා නිරෝධී සාක්ෂාත් වෙන. ඒක බාහිර ආයතනේ ලෝකේ කියන කතාව හැබැයි. ඉතින් ඕක පොත් මෙච්චර සාහිත්‍යකව සාධාරණද කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ තමක් තමයි කියන්න ඕන නම් ඒ ඇති ඇති මෙන්න මෙහෙම බලා ගන්න. ඔන්න ඔය විදිහට ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට සම්දේ ධම්මන පස්සිව වය ධම්මන පස්සිව සම්දේ වය ධම්මන පස්සිව කියන විදිහට පෙන්නන්න. තේරෙනවා. අර්ථය පේනවනේ. ඒ කියන්නේ දැන් සමහර සමහර තේරෙනවා බොරු නෙමෙයි නැතුවම ලෝකේ කියනවා කියලා තේරෙනවා. ඒ කරන්නේ අපි ගහ ගන්න ගන්න දුවන් හදා. එතකොට හරි නැත්තේ නෑ මම කිව්ව කේනවා තමයි. මට තේරෙනවා. ඒ පිළිසිද්ධි නෙමෙයි කියලා කියනවා. ඔක කරනවා ඔක නවතනක පෙන්නක පොයිසෙන්ද බුදු ගුණ අසුභිය මරණය මෛත්‍යාන අසුභිය වගේ කරගෙන සමස්තම් දාන බලනවා. ඊට පස්සේ ඇවිදින කොට සතියින් කියලා තියා ගන්නවා. කල් කෙරෙහි හිත තියා ගන්නවා. මේ වගේ දේවල් සිහියට උපකාර සමාධියට උපකාර අර විදිහට ඕන ඔය ටික කරන්න ඕගොල්ලෝ පිළිම් පිළිනවන කෑවේ නැත්තම් පුළුවන් අනුපාදා පරිණාමය කියලා හුදු මත දෙනවා මොකද අනුපාදා පරිණාමය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පුට්ටම්බ කියන කිසිවක් උපාදාන කරගන්න නැහැ මගේ ජීවිතේ මගේ ජානුවා මගේ දුවා මගේ කාස්කොලන් මොකද ඒ නිසා මෙහිාව කියලා දකිනකොට මෙහෙ උපාදාන වෙන්නේ නැහැ ඇත්ත නිසා මන්ත්‍ර මට තේරෙනවා කියන එක දන්නේ නැතිනකොට ඉබේම ඔයගොල්ලෝ මෙහෙම පදන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා එක මම එකilla සමහර කෙනෙක් මේ ශාසනය පිළිවෙලෙන්ද සමහර කෙනෙක් නොපිළිවෙලෙන්ද කියනවා. යම් කිසි කෙනෙක් උපාදාන සහිතව එයා පිළිවෙන්නේ නැහැ. යම් උපාදාන රහිත නම් පිළිවෙන්නේ. මොකද්ද? ඇහැ රූප, කන ශබ්ද, නාසය ගන්ධය, දිව රස, කය පොට්ටබ්බේ උපාදාන පිළිගන්නේ. උපාදාන කම හඳුනගන්න. ඔබතුමාට පෙනෙන්නේ, ඔබතුමාට දැනෙන්නේ, ඔබතුමා ඉන්නේ මේ රූපේ පුටුවක් කියලා නම. මේක දෙදරක් කියලා නම. මේක රත්තරන් කියලා නම. මේක රිදී කියලා නම. මේ මිනිස්සු කියලා නම. උපාදාන සහිතයි. කොහොමද උපාදාන රහිත වෙන්නේ? මේ කරත්තර මේක කුටුව මේක දෙදර තියෙන ඔබට වෙනවා. මත් වෙනවා. ඇයි එහෙම කියන්නේ? ඇයි මේ වගේ දෙයක්? එහෙම වෙන්න බෑ. එහෙම කියන්නේ මේ හිඳයි. ලෙහෙලත් එනවා. එච්චර. ඒක පස්සේ ඕනම ආගමක ජාතික ඕනම කෙනෙක් මේ මේ විල බලන්න කියලා පෙන්වන්න පුළුවන් දෙයක්. විනෝද නැත්. ඒක සම්පූර්ණ යකාලිකය කියලා මොන ටිකක් තියෙනවා. ඔය ටික තමයි කියන්නේ. හරි. ඒ විදිහට භාවනා කරන්න. ඒ වගේ දෙයක්ම කියනවා. බුද්ධි වෙනසයි පොඩි වෙනසයි අන්තය කියන්නේ. බාහිරේ විදිනකොට අභ්‍යන්තරය තමයි අතරම ඉන්නේ. නෑ මේක පොඩි වෙනස කියන්නේ ආර්ය දර්ශනය අනාර්ය දර්ශනය. ආර්ය දර්ශනයට තේරෙන්නේ මේ බාහිර ගොරල් දුරල් තියෙන මිනිස් පිටව සත්‍ය පිටුල ඉන්නවම කියලා. ආර්ය දර්ශනයේ තියෙන බාහිර ගොරල් දුරල් තියෙන සත්‍ය පිටුල ඉන්නවට මට දැනෙනවා. මට දැනෙනවා. දැන් ඔබතුමීට නැහැ ඔබ ඔබතුමීට දැනෙන්නේ. එතකොට හිත පිළිගන්නේ නැත්නම් දැන් මට දැනෙන්නේ කියන එක අපි ආශ්‍රව කියන්නේ මට දැනෙන්නේ කියවට නතර වෙන්නේ නැහැ තියෙනවමයි කියලා කියනවා. වෙලාවේදී නෑ කියනවා මොනනේ එහෙම මට දැනෙන්නේ කියන එක උනේ මෙහෙමද කියලා නැහැලත් එනවා. ඇස් ඉදිරියට සාගෙන මෙහෙම රූපයක් ඇහැ කියන්නේ මෙහෙම එක චක්කු කියන්නේ මෙහෙම. ඒකට කෙලෙස් ඇති කරලා වරනම් මෙහෙම හදාගත්තා. ඉතින් මොකද? එතකොට හිතට නෑ නෑ කියන්න බෑ. ඕක හම්බුනේ එතකොට වඩන්න ඕනේ නුවණ දැන් අපි කණ්ණාඩිය අපි ඉස්සරහට කියලා කණ්ණාඩිය අයින් වුණා මෙතන ඡායාව නෑ කියන මට්ටමට යනකම් පත්‍යයන් වෙන දැන් ඒක උත්තර. ඒක ඒක ගැන හිතන්නවත් අවශ්‍ය නෑ. ඒකට ඔබතුමිය ගිනේ. දැනට ඔබතුමියට තියෙන එක දෙයයි මේ ලෝකයේ බාහිරට පිටිත නොවන දවසට පෙනෙන දේ හතරම නැති වෙනවා කියන කීමයි. දැනට අපිට අවශ්‍ය වෙන්නේ අපි හිතාගෙන ඉන්න විදිහේ ශ්‍රවණ කාරණා වස්තු බාහිර කියනවා කියලා බාහිර කියනවනේ බාහිර කියනවා කියලා දැනෙනවා අපිට. කියලා සිද්ධිය. එච්චරයි. ඇත්තටම විතර අම්මා ඉන්නවා අම්මා මෙච්චර හොඳයි කියලා මට දැනෙනවා. ඉතින් මට ඒක මගේ ලෝකේ කියලා කියන්නේ අපේ අම්මා හරි හොඳයි මෙච්චර උපකාර කළා කියලා මගේ අම්මමයි කියලා මට දැනෙන්නේ කොහොමද දැනෙන්නේ? ඔවුන්වල පුරසන හම්බුනේ අම්මා කියේ නම් මට දැනෙන්නේ නැහැ කියන දැනෙන්නේ. එතකොට හොඳට තේරෙනවා මේ රූපේ එහෙම පේන්නේ මට. ඒ වගේම තමයි ඔබතුමාට මගේ අම්මා ඉන්නවා නම් ඕ හිටියනම් මේ අම්මා මෙන්න මෙහෙමයි කියලා දැනෙනවා නම්. ඒක දැනෙන්නේ ඔබතුමාට. රාමට කැන්සර් දෙහෙත් වෙන කාලේ අපි කනවා කෑම අපිට හරි ගහයි. අම්මට කියන්න බෑ. ඒ අපි ඒකෙන් අපි තේරුම් ගත්ත දාට ඒ දවසවල කම කෑම රහන ඉතියාට දෙන්න දෙපෑ දැන් තමයි ආයතන ටික හරහා තමයි කෙලස් ටික ඉදිරියට උත්සන්න පොදි. එතන මොනින් ගත්තාම මහා බරසාර සිද්ධාන්තිකුත් නෙමෙයි. දෙන්නේ චක්‍රසත්‍ය කියන්නේ කොහොමදට පිළිවෙලට මොනවද තබුවාම ඕනදු ගණන් පෙරලා පෙරලා මොකක් කර කර පැටලි පැටලි ඇදෙති නැති ඉන්නෝන සිද්ධියක් නෙමෙයි. සරල සිද්ධියක්. ඒක හරියට විස්තර කළොත් නමුත් ඒක නොදන්න ඔබට පැටලුණොත් ඒක වඩා භයානක